පින්තුනි අද ධර්මානුශාසනා උපවත්වන දේශකයන්න් වහන්සේ පිළියන්දල වැවල පොල් හේනවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද සීමලාපිටියේ බුද්ධ රක්ඛිත තිස්ස ස්වාමීන් වහන්සේ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 නයිදං රූපං ආබාදාය සංවත්තේයාති සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්වත්නි අද ධර්මානුශාසනාවෙහි මාතෘකාව සූත්‍ර පිටකේ සංයුක්ත නිකාය ඛණ්ඩ සංයුක්තේ උපයවග්ගේන පංචවග්ගීය සූත්‍ර ධර්මයයි. භාග්‍යතුන් වහන්සේ බරණැස ඉසිපතන නිගදායේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින් මේ සූත්‍ර ධර්මය දේශනා කරවදාලා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා රූපම් භික්ඛවේ අනත්තා මහණෙනි රූපේ අනාත්මයයි. රූපං හිඳම් වික්ඛවේ අත්තා භවිස්ස මහණෙනි මේ රූපය ආත්ම වීනම් තමා වීනම් තමාගේ වීනම් නයිදං රූපං ආබාදාය සංවත්තේය මේ රූපය ආබාධ පිනිස නොවැටෙන්නේය මාගේ රූපය මෙසේ වේවා මාගේ රූපය මෙසේ නොවේවායි ලැබෙන්නේද වෙයි මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ වදාළ ශ්‍රී මුක බුද්ධ වචනේ කෙරෙහි අපි යොමු වුණොත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහණෙනි රූපය අනාත්මයි මේ අනාත්මයි කියලා කියන්නේ මම නොවේයි මාගේ නොවේයි මා වසඟෙහි පවත්වන්න පුළුවන් දෙයක් නොවේයි කියන එකයි රූපේ කියන වචනය දේශනාවේ සඳහන් වෙන්නේ උපාදාන පරිවර්ත සූත්‍රෙහි කතමංච වික්කවේ රූපං මහණෙනි රූපේ කවරේද චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති භික්ඛවේ රූපං සතර මහා භූතයෝද සතර මහා භූතින්ගෙන් හටගන්නා වූ මහා භූතයෝද ඉදං උච්ච ති භික්ඛවේ රූපං මහණෙනි මේ රූපයයි කියනු ලැබේ පොදුවේ සමස්තයක් වශයෙන් බලනකොට සවිඥානිකයි කියලා පිළිගන්න ශරීරත් අවිඥානිකයි කියලා විවාහාර කරන රාසි වී ඇති අනිකුත් සියලු දේ පොදුවේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ස්වභාවයක් සතර මහා ධාතුව කියන්නේ තද කරන පුඩු කරන ස්වභාවය වූ පඨවි ධාතුව ගලන වැగిරෙන ස්වභාවය වූ ආපෝ ධාතුව දවන තවන ස්වභාවය වූ තේජෝ ධාතුව තල්ලු කරන සොලවන ස්වභාවය වූ වායෝ ධාතුව මේ ධාතු ගුණ හතරාකාරයකට කතා කළත් එකකින් එකක් වෙන් කළ නොදැක්විය හැකියි ඒට කියනවා අවිනිර්භෝගීක ස්වභාවයක් කියලා. හතර ආකාරයක් එකට ක්‍රියා කරන්නේ. ඊටාම සියුම්යයි සැලකෙන අංශුවක් ගැන මෙනෙහි කළත් ඒ මෙනෙහි කිරීමට අයිති අංශුව ස්ථීරව පවතිනක් නොවේ සතර මහා ධාතුවෙන් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් ඒ නිසාම මේ රූපේ කියන වචනේට රූපතිතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති මහණෙනි බින්දෙනුයි බින්දෙන හේයින් රූපේයි කියනු ලැබී කියලා වදාරලා තියෙනවා එතකොට අපිට පැහැදිලි හට ගැනීමක් පෙනෙනවා බිඳීමක් පෙනෙනවා බිඳුනේ නමුදු යලි හටගන්න හේතු යෙදුනොත් හට ගැනීමක් වෙනවා. ඒ හටගත්තත් බින්දීමක් වෙනවා. සරල උදාහරණයකින් පැහැදිලි කළොත් අපි හිතන්න වළං හදන තැනැත්තෙක් මැටි පස් එකතු කරලා පදම් කරලා එයින් මැටි ගුලියක් අයින් කරගෙන යම් හැඩයක් නිර්මාණය කරනවා. වළඳක් කියලා නම් කරලා පැත්තකින් තියනවා. තවත් මැටි ගුලියක් අරගෙන තවත් හැඩයක් නිර්මාණය කරලා කොරහක් කියලා නම් කරලා පැත්තකින් තියනවා. තවත් මැටි ගුලියක් අරගෙන හැඩයක් නිර්මාණය කරලා නෑමිලියක් කියලා නම් කරලා පැත්තකින් තියනවා. දැන් මැටි ඉවරයි. විවාහාර තුනක් හැඩ තුනකට මේ වළඳ කොරහ නෑමිලියට අයිති අවස්ථා නමින් අදහස් කරන අවස්ථා තුනම ඇදවීමක් තියනවා දැකලා එකට එකතු කරනවා දැන් නැවතත් විවහාර කෙරෙන්නේ නැටි කියලා මෙන්න මේ විදිහට හටගන්න දෙයක් නොපවතිනවා නොපවතිනකොට අන්නාකාරයෙන් හට ගන්නකොට ඒට තව නමක් විවහාර කරනවා. ඒ හට ගන්න දේද නොපවතිනවා. ඒ වාගේ මැටි නොපැවතුණා වළඳ කොරහණේ මිලිය. ඒ ආකාරය නොපැවතුණා නැවත මැටි. නමුත් නැවත මැටි කීවට කලින් මැටි නෙමෙයි. හටගන්න දෙයක් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වූයේ නමුදු අන්න ආකාරයෙන් හට ගන්නවා. මෙන්න මේ ස්වභාවය මේ පණ ඇති පණ නැති සමස්තයටම තබලා බලන්න පුළුවන්. සවිඥානික කියන රූප ස්වභාවය ගැන බැලුවොත් ආරම්භයේදී රූප ධර්මයේ දෙමෝපියන්ගෙන් ප්‍රත්‍ය වූවා පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් රූප ධර්මයේ ශක්තිය ඇසුරේ දැන ගැනීම වූ විඥානයක් ඇති වුණා. ඒ විඥානයත් සමග ඊට අදාළ වේදනා සංඥා සංකාර කියන සිතුවිලි පහළ වුණා. මේ විදිහට මනෝ මූලයක් පහළ වූ සිතුවිලි කියන අරමුණුත් අරමුණු දැනගන්නා වූ මනෝ විඥාන ස්වභාවයත් කියන මේ කාරණා එකතුව ස්කන්ධ පංචකයක පහළ වීම නිසා තමයි මේ නැසෙන හටගෙන හටගෙන නැසෙන මේ රූප ස්වභාවයට හැඩයක් ලැබුණේ. එය ජීවිත ඉන්ද්‍රිය කියන ආයු කාලයේ ඇතිතාක් ආස්වාස වාතය ආහාර පාන වර්ග මේ දේවල් නොපැවතිමින් නැවත නැවත කෙස් ලොම් නියදත් සම්මස්නාරහාදී තද කරන කොටස් 20 කනොත් පිටසෙම සැරව ලේ දහඩිය ආදී වැగిරෙන කොටස් 12 කනොත් එකතුව හට ගන්නවා හටගැනු හටගැනුනේ නමුදු නුවණින් යමුනොත් කබ කඳුළු මල මුත්‍රා දහඩිය කුණු හටගන්න එක නැසෙනවා ප්‍රස්වාස වෙනවා නැසෙන දේවල් අන්පරිද්දින් අර මුලින් මතක් කළා වාගේ පස් ආකාරයකට හට ගන්නවා මෙන්න මේ විදිහට සමස්තයම සතර මහා ධාතුන්ගෙන් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් මේ නිසා මේ හට ගැනීම නිරුද්ධ වීමට අයිතිකාරෙක් පෙන්වන්න බෑ. මමය මගේය මා වසඟෙහි පවත්වන්න පුළුවන් දෙයක් කියලා මේ ජීවිත අනුකරණයයි සංසාර ගතියයි එකතුව සිතුවිලි හා හිතට පනවාගත් ධර්මයක්. ඒ පනවා ගන්න උදව් වුණු සතර මහා ධාතුෙහි මේ හට ගැනීම නිරුද්ධ වීම බලනකොට මේ මහණෙනි රූපේ අනාත්මයි කියන කරුණ අපිට පැහැදිලි වෙනවා. වසංගෙහි පවත්වන්න පුළුවන් දෙයක් නොවේ කියන එක පැහැදිලි වෙනවා. ඒ වගේම මේ රූපය මම නම් මගේ නම් වසංගෙහි පවත්වන්න පුළුවන් දෙයක් වුණා නම් මහණෙනි මේ රූපය ආත්ම වී නම් මේ රූපේ මෙසේ වේවා මාගේ රූපේ මෙසේ නොවේවායි ලැබීමක් වෙනවා. නමුත් අපිට එහෙම ස්වභාවයක් පෙන්වෙන්නේ නැහැ. යම් තැනක හටගත්ත තැන ඉඳලාම ආයු ගෙවීමක් පෙනෙනවා, දිවීමක් පෙනෙනවා, කෙස් පැහීමක්, දත් වැටීමක්, ඇඟ රැලි වැටීමක්, යම් තැනක නැසීමක්. මේ විදිහට ක්ෂණික වශයෙන් උත් සම්තති වශයෙන් උත් මේ හට ගැනීමේ නිරෝධ ස්වභාවය වැටහෙනකොට මෙසේ වේවා මෙසේ නොවේවායි කියලා නීතියක් පණවන්න බැරි බවක් පේනවා. මේක තමයි ස්වභාවය. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා තංකින් මාඤ්ඤත භික්ඛවේ රූපං නිච්ඡං වා නිච්ඡං වාති මහණෙනි රූපය නිට්ටයයි කියලා හෝ අනිත්‍යයි කියලා හෝ සිතයිද වික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා අනිච්ඡං භන්ති ස්වාමීනි අනිත්‍යයි මේ නිච්ච කියන වචනේ තුල තියෙන්නේ පිහිටනවා පවතිනවා කියන එකයි නනිච්ච කියනකොට නොපිහිටනවා නොපවතිනවා කියන එකයි. ඒ තමයි අනිච්ච කියන වචනේ අර්ථය. නොපිහිටනවා නොපවතිනවා. මොකක්ද මේ නොපිහිටන්නේ නොපවතින්නේ හටගත් දෙයක්. සතර මහා ධාතු හා ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත් ස්වභාවයක් තමයි මේ නොපිහිටන්නේ නොපවතින්නේ. ඒතර මේ අනිත්‍ය කියන්නේ යතහ ස්වභාවය. ඇති හැටිය. ඒ නිසා තමයි එය ඇති හැටියෙන් දත යුතුයි කියන්නේ යථාභූත වශයෙන් දත යුතුයි. ඇති හැටියෙන් අවබෝධ කරගත යුතුයි. එවැනි ස්වභාවයක් ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා යම්පනා නිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති යමක් ඒ අනිත්‍ය ස්වභාවයෙන් යුක්තද එය සැප හෝ දුක ගෙන දෙනවද කියලා භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා දුක්ඛං බන්ති කියලා ස්වභාවය අනිත්‍යයි හට ගැනීම නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි නමුත් පුහුදුන් මනස කියලා කියන්නේ රූපේට නමක් කියනකොටම සසර බොහෝ කොට භාවිතා වෙච්ච ගතියත් එකතු කරගෙන රූපේ කියලා යමක් ඇති බවකටපත් වෙලා තියෙන්නේ. අපේ ජීවිතය තුල යොමු වී බලන්න පුළුවන් යම් තැනක පටන් රූපේට නමක් කියනකොට නමට අයිතියමක් ඇතේ කියලා සිතුවිලි හිතින් දැරුවා. භාවිතා කළා. නමුත් ඒ නමක් දුන්නේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයකට. මෙතනදී සිදුවෙන යථා ස්වභාවයයි මේ දරාගත් අර්ථයයි අතර පරස්පරයක් තියෙනවා එතකොට. සිදුවීම ස්වභාවය ඇති හැටි අනිත්‍ය නමුත් නමකට අයිති දෙයක් ඇතේ කියලා තමයි සිතුවිලි හිතට භාවිතා කෙරුවේ. මම නැවත වතාවක් සීගන්නනවා මුලින් මතක් කරපු අර මෙටි වලද කොරහ නෑදිලිය කියන විස්තරේ ඒ දේවල් නම් කරනකොට නමට අයිති දෙයක් ඇතේ කියලා තමයි සිතුවිලි ආහිතහරා බලන්නේ. නමුත් මැටිනෝ පවතිනකොට වළඳ කොරහ නෑබෙලිය හටගන්නවා වළඳ කොරහා නෑබිලිය නොපවතිනකොට මැටි හට ගන්නවා. නමුත් කලින් මැටි නෙමෙයි. මෙන්න මේ විදිහට ඒ ස්වභාවයට පිටින් නමකට අදාළ දෙයක් ඇතේ කියලා බොහෝ කොට භාවිතා වී තිබීම තමයි මේ නිච්ඡං කියන නිත්‍ය භාවය. ඇති බවක් නෙමෙයි මේ. භාවිතා විච ආකාරයක්. ඒ වාගේ යමක් ඇතයි නම් බැලීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. එතකොට යමක් ඇතේ කියන ගතියක් ඇතිතාක් බලන්න යොමු නොවි ඉන්න බෑ. සබ්දයක් ඇතේ කියන මතය ගතිය ඇතිතාක් අහන්න යොමු නොවි ඉන්න බෑ. ගන්ධ රස ස්පර්ශයන් ඇතේ කියලා මතයක් ගතියක් ඇතිතාක් ඒවා වින්දනය කරන්න තියෙන නාසයෙන් දිවෙන් කයෙන් යොමු නොවින්ද බෑ. යම් විදිහකින් පංච ద్వාරයට යොමු නොවුනත් කර්මයෙන් හටගත් මනෝමූලයේ මුල් කරගෙන යොමු වීමයි යොමු වෙන්න කාරණයයි මනෝවිඥානී පහළ වෙනවා. අපිට මොහොතක් හිතන්න පුළුවන් මේ පංච ద్వාරය යොමු නොවි නිින්ද යනකොට මනින්ගේ මුල් කොට සිහි ගැන්වීමක් වෙනවා. දේශනාවේ පැහැදිලිව පෙන්නනවා මනංච පටිච්ච ධම්මේච උප්පච්චති මනෝ විඥානං. මේ මනෝ කියන ස්වභාවය මුල් කොට භාවිතා වෙච්ච අර වැරදි ආකාරයේ සිහි ගැන්න වෙනවා. සිහි ගැන්න වෙනකොට පෙනීමයි පෙනෙන දෙයි මනෝවිඤ්ඤාණයයි කියන තුන එක් වෙනවා. අපි හීනයක් බලනකොට බලන්න. අහන්න කාර්ණ්‍යයි, ඇහිමයි, මනෝවිඤ්ඤාණයයි කියන තුන එක් වෙනවා. හීනෙනොත් ශබ්ද අහනවා. ගන්ධ, රස, පොට්ටබ්බයන් විඳිනවා. එතකොට මනි ඉන්ද්‍රියේ මුල් කොට සය ඉන්ද්‍රියන්ටම මූලය නැවත නැවතත් තහවුරු කරනවා මේ ඉන්ද්‍රිය මණ්ඩලය හදන්න. ඒ නිසා තමයි බලන්න දෙයක් තියෙනවා බලන්නේ කින්වයි කියලා මේ විඥානියත් එකතුව ස්පර්ශායතන හයක් කරා තින්නම් සංගති පස්සෝ කියලා මේ ලෝකයක් වුණේ. ඒ හටගත් ස්වභාවයේ විස්තරේ තමයි ඇහත් රූපයත් රූප දකින්නා වූ හිත චක්කු විඥානේ කන ශබ්දයක් ශබ්ද දැනගන්නා හිත සෝත විඥානිය නාසයත් ගන්ධයත් ගඳ සුවඳ දැනගන්නා හිත ගාන විඥානිය දිවත් රසයත් රසය දැනගන්නා හිත ජීවා විඥානිය කයත් පොට්ටබ්බයත් පොට්ටබ්බය දැනගන්නා හිත කාය විඥානිය අර පංච විඥානයකට ඉදිරිපත් තුනේ ඒ ස්වභාවය තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ මේ සය ආයතනයාගේ හට ගැනීම පිළිබඳව එකින් එකට එකින් එකට ප්‍රත්‍ය වීම කෙරෙහි පටිච්ච සම්පාද ධර්මයේ දේශනා කරලා දාලා තියෙනවා. එතකොට ස්වභාවයෙන්ම මේ අනිත්‍ය පුතඥ හිත නිත්‍ය කොටයි අරගෙන තියෙන්නේ. ඇති බවකටයි අරන් තියෙන්නේ. ඇති බවකට ආස කරලා තියෙනවා. බැඳිලා තියෙනවා. මමයි මංවට ලෝකයක්ම තමා බලන්නේ. මෙන්න මේ බව තමයි භාග්‍යතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අසාවධාරලා තියෙන්නේ යමක් අනිත්‍යද දුක්ඛෝ සැප වේද වික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා ස්වාමීනි දුකයි. මොකද සිදුවීම එකක් පිළිගැනිල්ල එකක් නිතරම මේ පරස්පරයේ ගැටෙනවා. ඒ නිසා තමයි මේ දුක්ඛ දෝමනස්ස කියන ස්වභාවයක් මේ සත්ත්ව ස්වභාවයේහි පහළ වෙලා තියෙන්නේ. අනතුරුව භාග්‍යතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් වදාරනවා යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නූතං සමනුපස්සිතුං යමක් අනිත්‍යයිද එතකොට අපි අනිත්‍ය කියන ස්වභාවය පැහැදිලි කළා දුක්ඛං දුක්ඛ ස්වභාවයත් පැහැදිලි කළා වරදවා නමටයිති දෙයක් ඇතේ කියලා ගන්නකොට මේ පහළ වෙන උපාදානස්කන්ධය නිතර නිතර වරදවා පිළිගන්නා වූකම නිසා ඒක ඒ විදිහටම තියෙන්නේ නැහැ කියලා. එය මේ විදිහට හිතීම සාධාරණද කියලා අහනවා. එය මම. එය මගේ. ඒ මගේ ආත්මයයි කියලා. ස්වභාවයේ මේනම් ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය කියලා ගැනීම සුදුසුද කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විමසනවා. භික්ෂුන් වහන්සේලා ඒ අවස්ථාවේදී උත්තර දෙනවා එසේ ගැනීම නොසුදුසුයි නොවේ සම්බන්ති කියලා. මෙන්න මේ ධර්මතාවය අපේ අපේ ප්‍රායෝගික ජීවිතයෙන් අත්දකින්න ඕනේ. බලන්න ඕනේ. මුලපටන්ම ඇසය කියනකොට හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. කන, දිව, නාසය, ශරීරය, මනස හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒ ආධ්‍යාත්මික ආයතන හයට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් ඒ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය එකිනෙකට ප්‍රත්‍ය වෙනකොට විඥානීය කියන දැනගැනීමක් ඇති වෙනවා. නමුත් ඇති ඇති අවබෝධ වෙනකොට ඇති වෙන විඥානියෙත් අවිද්‍යා සහගත විඥානීත් වෙනසක් තියෙනවා. අවිද්‍යා සහගතව ඇති ඇති නොදක හටගන්නා විඥානේ හටගන්න අයෝනිසෝ මනසිකාරයයි ප්‍රත්‍ය වෙන්නේ. අනුවණින් සිහිවීමයි ප්‍රත්‍ය වෙන්නේ. අනුවණින් භාවිතා වෙලා තියෙනවා. අනුවණින් සිහි වෙනවා, අනුවණින් දැනගන්නවා. ආන් ඒ දැනගන්නා වූ මොහොතට බලන්නෙක් ඉන්නවා, බලන්න දෙයක් තියෙනවායි කියලා දැනගන්නේ මේ කාරණා තුන එකට එකතු වෙන තැනට අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ නිසා පස්සපච්චා වේදනා යමක් විඳිනවා විඳීම හඳුනනවා හැඳිනීම අරබයා අනික සිසුවිලි සකස් වෙනවා සංස්කරණය වෙනවා මේ ක්‍රමයට කර්ම රැස්වීමක් නොවී තියෙන්නේ නැහැ. ඒ නිසා තමයි පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භවෝ කියලා කර්ම රැස්වීම පෙ වදාරලා තියෙන්නේ. ඒ නිසා නැවත වතාවක් අපි භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව නුවණින් බලන්න ඕනේ. ඇස යථා භූතනම් හට ගැනීම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත නම් කෙනෙක් නොවේ නම් රූපේ හට ගැනීම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි නම් කෙනෙක් නොවේ නම් ඒ අවබෝධී පිහිටනකොට අයෝනිසෝ මනසිකාරේ නෙමෙයි ඉදිරිපත් වෙන්නේ යෝනිසෝ මනසිකාරේ ඇති හැටි ඇති හැටි දැනගන්නකොට විඥාණයට බඳුන් වෙන්නේ බලන්න බලන දේ විඥානයේ සිතුවිලි හිතයි. වස්තුවක් නෙමෙයි හමු වෙන්නේ. මේ සිතුවිලි හිතින් දැන ගැනීමක් මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. රූපේ ප්‍රත්‍ය වෙලා. නමුත් මේ ඉදිරිපත් වෙලා තියෙන සිතුවිලි ආහිතද නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. මේකයි රූප දැන ගැනීමේදී ස්කන්ධ පහක් පහළ වුණාට ස්කන්ධ පහ ඇති වෙනවා නැති වෙනවා ශබ්ද දැනගැනීමේදී, ගන්ධ දැනගැනීමේදී, රස දැනගැනීමේදී, පොට්ටබ්බේ දැනගැනීමේදී ස්කන්ධ පහක් පහළ වෙනවා, ස්කන්ධ පහක් නිරුද්ධ වෙනවා. එපමණක් නෙමෙයි මේ වායෝ ධාතුව චේතනාවකට අනුව මුල්ව මේ සතරමා ධාතුවෙන් රාස් වෙන කය ක්‍රියා වෙන ක්‍රියා වෙන වාරයක් පාසා කාය කම්මී කියන ස්කන්ධයන් පහළ වෙනවා ස්කන්ධ නිරුද්ධ වෙනවා මේ වායෝ ධාතුව මුල්ව විතක්ක ਵਿਚාරයන්ට අනුව සතරමා ධාතුවෙන් රාස් වෙන්න තොල් තල්ල දිව ක්‍රියා වෙන ක්‍රියා වෙන වාරයක් පාසා වචී සංඛාරය කියන වචන ඉපද නිරුද්ධ වෙනවා මෙන්න මේ පිළිබඳව අපිට යම් අවබෝධයක් ඇති කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ආත්මී ගතිය පහ වෙනවා අර මාගේ මමය මා කැමති ආකාරයට පවත්වන්න පුළුවන් කියන දෘෂ්ටිය පහවෙවි පහවෙවි යනවා. මෙය දේශනාවේ පෙන්නනවා අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත දුර ළඟ මෙවැනි ප්‍රභේදවත්ව මේ රූපය වේදනාව සංඥාව සංකාරේ විඥානය කියන මේ ස්කන්ධයාගේ පහළවීම කෙරෙහි නුවණින් යුක්ත වෙන්න කියලා. එසේ නුවණින් යුක්ත වීමෙන් මේ රූපයේ වේදනාව සංඥාව සංකාර විඥානය කියන පහම මගේ නොවේයි මම නොවේයි මාගේ ආත්මේ නොවේයි කියලා සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතු වෙනවා. මොහොතක් නුවණ යොදන්න අතීතේ නිරුද්ධයි අනාගතේ නූපන්. ඒ සිහියේ පිහිටලා වර්තමානයේ මේ ආස්වාසය ලේදාත්වත් එක්ක සංයෝගයේ ශක්තිය ඇති වෙනකොට මනින්ද්‍රිය ක්‍රියාත්මකයි. නැති අතීතේ නූපන් අනාගතේ මනෝවිඥාණයට දැනගන්න ලැබුණත් වර්තමාන මොහොත පවා ඉපිද නැසෙන්නක් කියලා දැකීමකටපත් වූ හොත් උපාදානස්කන්ධයේ දුක දැකලා නැවත නැවත උපාදානස්කන්ධයක් හටගන්වන්නා වූ හේතුව තණ්හාව දැක දුක පිරිසිඳ දැකලා දුකට හේතුව පහකරන්න දුක්ඛ නිරෝධය සාත් කරමින් මාර්ගයේ භාවිතා වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ නිසා දේශනාවේ සඳහන් වෙලා තියෙනවා මේ රූපේයි වේදනාවේ සංඥාව සංඛාරයේ විඥානයේ කෙරෙහි නිම්බින්දති කලකිරේ මේ කලකිරේ කියන්නේ පුජ්‍යලෙක් කලකිරෙනවා කියන එක නෙමෙයි පංච උපාදානස්කන්ධයේ කෙරෙහි කලකිරුණා. පංච උපාදානස්කන්ධය හඹා නොයනවා. ඒ දැකීම නිසා, ඒ සිහිනුවන නිසා අනතුරු පෙන්නනවා එසේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි හඹා යන ගතියක් නැතිනම් කලකිරීමක් වෙනවා නම් කලකිරුණේ විරාජ්‍යති නොඇලෙයි කියලා. ඇලෙන්නේ නැහැ. අනුතුරුව පෙන්නනවා නොයැලෙන්නේ විමුච්ඡති මිදෙයි. මිදුණු කල්ලි මිදුනේ යයි ඥානීය වේ. ජාතිය ක්ෂය වෙයි. බ්‍රහ්මචර්යාව වැස නිම වෙයි. මෙන්න මේ අනුපිළිවෙල තමයි දේශනාවේ අපට භාග්‍යතුන් වහන්සේ මේ ජාතිය ජරාව ව්‍යාධිය මරණය ඉක්මවා යන්න දේශනා කරවදාහලා තියෙන්නේ මේ පංචවග්ගීය සූත්‍රය පස්වක භික්ෂුන් වහන්සේලා ආරම්භයයි දේශනා කරලා තියෙන්නේ. අනත්ත ලක්ෂණ සූත්‍රය නමිනුත් හඳුන්වනවා. මේ අනත්ත ලක්ෂණ සූත්‍රය ශ්‍රවණය කරපු පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා සිත උපාදානයන්ගෙන් මිදුණු බවක් රහත් ඵලයෙන් නිවි සැනසුණු බවක් පෙන්වලා තියෙනවා. අපගේ පින්වත් නිවේදක මහත්මයා විසින් පින්තුන්ගේ දායකත්වය මේ මොහොතේ ඉදිරිපත් කරනවා ඇති. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට 2019 දෙසැම්බර් මාස 2 වන දින පල්ලොස්සපත් වූ ශ්‍රී ලංකා කණිතෙල් නීතිගත සංස්ථාවේ සේවය කළ අරුණකාන්ති කමලාංගනී කුමාරදාස මහත්මියගේ වර්ෂ පූර්ණ පුණ්‍ය කර්මය හේතු කොටගෙන එතුමියට మතු උපදින ආත්ම භාවයේදී නිදුක් නිරෝගී සැපවත්ව ගතකොට අවසාන අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පිණිසත් පරලොස් සැපත් දෙමෝපියන් වන HR පබ්ලිස් පිරිස් පියාණන් රත්නවති අතපත්තු මෑණියන් බුද්ධදාස ධම්මජීව පියාණන් විවියන් මේරියල් මෑණියන් හා කාන්ති කටුවාවල මාත්මිය ඇතුළු පරලොස් සැපත් ඥාතින් සැමට නිර්වාණ සුවය පිණිස පුණ්‍යානුමෝදනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ නිවේදක මහත්මයා විසින් මේ පින්වතුන්ගේ අදහස් ප්‍රකාශයට පත් කරනු ලැබුවා මේ පින්වතුන් බලාපොරොත්තු වෙනා වූ ආකාරයටම එහපත් අදහස් ඉෂ්ට සිද්ධ වේවා නමින් නැසීමිය පරිලෝකයේ සියලු ඥාති වර්ගයාට පින් අනුමෝදන් වේවා සැපතින් සැපතටපත් වේවා නිවනින් සැනසීම වේවා මේ පින්වතුන්ටද උතුම් නිවනින් සැනසීම වේවා තෙරුවන් සරණයි ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං ත්වං සදා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සුපින්නතුනි පංච වග්ගීය සූත්‍රයේ මාතෘකා කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පිළියන්දල වෑවල පොල් හේනවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද සීමලා පිටියේ බුද්ධ රක්කිත තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු සුපින්නතුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි එසේනම්